සමන්ත චක්කවාලේසු අත්‍රා ගත්තන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා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 ආදීනවෝතිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සඳහන් වන මහා දුක්ඛඛණ්ඩ සූත්‍රය. මහා දුක්ඛඛණ්ඩ කියනකොට අපේ පින්නතුල්ලාගේ හිතට දැනෙන්නේ මොකද්ද? මහා දුක් ගොඩක් කියලා නේද? එහෙනම් මහා දුක් ගොඩක් පිළිබඳව වතාල උතුම් දේශනාවක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේලා හිතුවට වඩා ඉක්මනට පිණ්ඩපාතේ ලැබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා නැවත පිණ්ඩපාතේ කරගෙන දෙවුරම් විහාරයට වඩින අතරමඟ තිබුණා පරිබ්‍රාජක අසපුවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට හිතුණා දැන් කල් වේලා ඇතුව දානෙත් ලැබුණානේ දාන වන්දනත් වෙලාව තියෙනවා. නිකම් මේ පරිබ්‍රාජක අතපුවට පොඩ්ඩක් ගොඩ වුණොත් හොඳයි කියලා හිතුණා. ඉතින් ගොඩ වුණා. මේ පිරිවැජියෝ මේ ශ්‍රාමින් වහන්සේලාගේ පැමිණීම පිළිබඳව ගොඩාක් සතුටු වුණා. සතුටු වුණේ පින්නතුනේ සබ්භාවෙන්ම කියලා කියන්න බෑ. ඒකට හේතුව තමයි ඒ වෙනකොට සරත් නුවර හිටිය ජනතාව ලක්ෂ 700ක් කියන්නේ කෝටි 7ක්. මේ කෝටි 7න් පින්නතුනි කෝටි 5ක්ම, ඒ කියන්නේ ලක්ෂ 500ක්ම මාර්ගඵලලාභී මොනවා හරි මාර්ගඵලයකටපත් වෙලා හිටියේ. ඉතින් එදා සරත්වර කොහොම තියෙන්නේද නේද? මාර්ගඵලලාභින් මේ ගිහියෝ ලක්ෂ 500ක් කිව්වහම ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණගෝසාව කොහොම තියෙන්නේ නැද්ද තවත් නුවර. අන්න ඒ නිසා තමයි මේ පරිබ්‍රාජකෝ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයෝනේ අපේ මේ ආරාමයට වැඩිය කියලා සතුටු වුණේ. ඉතින් සතුට සාමීකයේදීලා මේගොල්ලෝ කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නිතරම බණ කියනවා. ඒක අපිත් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සත්වයන්ට ධර්මය අවබෝධ කෙරෙවීම බණ කියලා. සත්වයෝ මේ ධර්මය අවබෝධ කරගත්තේ බණ අහලා. ඒ කියන්නේ මේකට අනුශාසනී ප්‍රාතිහාරය කියලා කියන්නේ නේද? තථාගතයන් වහන්සේ බණ කියලාමයි සත්වයන්ට පිහිට උනේ. ඉතින් මේගොල්ලෝ මේක දන්නවා. මේගොල්ලෝ කියනවා තථාගතයන් වහන්සේ නිතරම බණ කියනවා. ඉතින් අපිත් බණ කියනවා. මේ පරිද්දාජිකෝ කියනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නිතරම දේශනා කරන දෙයක් තමයි මේ කාමය. අවබෝධ කරන හැටියට දකින්න කියලා. ඉතින් අපි කියන්නේ ඒ ටිකමයි. අපි කියන්නේ කාමය අවබෝධ කළ යුතුයි කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නිතරම දේශනා කරන දෙයක් තමයි රූපය. අවබෝධ කරන විදිහට දකින්න කියලා. අපි කියන්නේ ඒ ටිකමයි. අපි කියන්නේ රූපය අවබෝධ කළ යුතුයි කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ වේදනාව අවබෝධ කරන හැටියට දකින්න කියලා දේශනා කරනවා. ඉතින් අපි කියන්නේ ඒ ටිකමයි. අපි කියන්නේ වේදනාව අවබෝධ කළ යුතුයි කියලා. ඉතින් එහෙමනම් අපි දෙපක්ෂයේම එකයිනේ. අපේ වෙනස තියෙන ඇඳුම් වල විතරයි. අපි දෙක දෙපක්ෂේම කියන්නේ එකම දේ කියලා කිව්වා. එහෙනම් අපේ වෙනසක් නැහැ කිව්වා. ඒ වෙලාවේ මේ නුවණති භික්ෂුන් වහන්සේලා මේක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. හැබැයි පිළිගත්තෙත් නැහැ. මොකද ප්‍රතික්ෂේප කරන්න ගියා නම් අනවශ්‍ය ගැටුම් ඇති වෙනවා. ඒ නිසා නිස්සද්දව අහගෙන හිටියා. ඉතින් සවැත් නුවර දේතවනාරාමයේ මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා දාන හිම වන්දනා සන්ධ්‍යා කාලේ බුදුරජාණන් වහන්සේට මේ කතාව මතක් කළා. ස්වාමීනි අපි මෙහෙම වෙලාව තිබෙච්ච නිසා හවල් පරිබ්‍රාජක අසපුවට ගියා. ඒගොල්ලෝ කියනෝ මේ කාමය, රූපය, වේදනාව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන හැටියට දේශනා කරන්න කියනවා. ඒගොල්ලෝ කියන්නේ ඒ ටිකමයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ටිකම කියනවා නම් ඉතින් හොඳයි. හැබැයි මේ කාමය රූපය වේදනාවන්ගේ අවබෝධය කරන හැටි දකින්න පුළුවන් තථාගතයන් වහන්සේට තථාගත ශ්‍රාවකයන්ට පමණයි. හැබැයි ඉතින් ඔයගේ ප්‍රකාශයක් කරපු වෙලාවට මෙහෙම පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා එයයි කියනවනේ දැන් මේ කාමයේ රූපය අවබෝධ කරන්න කියලා. එහෙනම් ඒකලෝගෙන් අහන්න කියනවා කාමයේ ආස්වාදය මොකද්ද කියලා. ඒ විතරක් මොකද්ද කියලා අහන්න කියනවා. නිස්සරණය මොකද්ද කියලා අහන්න කියනවා. ඒ වගේම රූපේ ආස්වාදය ආදීනවය නිස්සරණය අහන්න කියනවා. වේදනාවේ ආස්වාදය ආදීනව නිස්සරණ අහන්න කියනවා. එහෙනම් අද මේ දේශනාව පින්නතුනි කාම රූප වේදනාවන්ගේ ආස්වාද ආදීනව නිස්සරණය පිළිබඳව. එහෙනම් අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මොකද්ද කාමය කියලා කියන්නේ? කාමය කියලා කියන්නේ සිතුවිල්ලක් කියන එක අපි කවුරුත් හොඳට දන්නවා. චෛත්‍යකයක්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කාමය කියලා කියන්නේ සිත් තුළ පහළ වෙන සංකල්පයක්. සංකල්පයක් කියන්නේ සිතුවිල්ල. නේතේ කාම යාන චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ ලස්සන ලස්සන මොනවා තිබුණත් ඒ වාගේ කාමේ නෑ. ඒවා දැකලා ඒවා පිළිබඳව අහලා ආග්‍රහණය කරලා රස විඳලා පහත විඳලා ඇති කරගන්න සිතුවිල්ලේ තමයි කාමේ තියෙන්නේ. එහෙනම් කාමය කියලා කියන්නේ ඇත්තටම පින්නතුනි සිතුවිල්ලක් පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි කාමය කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ. බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලවක හපනවනේ, ලෙව කනවනේ. හැපුවයි, ලෙව කෑවයි කියලා බල්ලට ලැබෙන දෙයක් නැහැ. නමුත් බල්ලවක අතහරින්නේ නැහැ. අන්න ඒක තමයි පින්නතුනි කාමයන්ගේ ස්වභාවය. එතකොට බලලා මේක අතහරින්නේ වගේ තමයි අපි. මේක අතහරින්නේ නැහැ. කියන්නේ ලැබෙන දේකුත් නැහැ අතහරින්නේ නැහැ අපි. ඔය විදිහට උපමා රාශියකින් කාමයේ ස්වභාවය දේශනා කරලා තියෙනවා. සිහිනයක් වගේ කියනවා. දැන් අපි සිහින දැකලා තියෙනවා. සිහිනෙන් නටන්න ගයන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඇහැරිලා බලනකොට මොනවත් නැහැ. හිතපු විදිහමයි. අන්න ඒ වගේ කියනවා මේ කාමය කියන එක. දැන් බලන්න අපි පින්නතුනි විඳපු හැම සැපයක්ම හැම ආශාවක්ම සිහිනයක් වගේ නේද? අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේක සිහිනයක් වගේ. එහෙමනම් මේ කාමයේ ස්වභාවය හොඳට තේරුම් ගන්න මේ ඕනම දෙයක් මේ කාමය ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ ඒකේ දෙයක් නැහැ. ඕක තමයි මේකේ යථාර්ථය. එහෙනම් අපි ඉගෙන ගන්න ඕන කාමයේ තියෙන ආස්වාදයේ මුලින්ම. දැන් මේකේ ආස්වාදයක් නැත්නම් මිනිස්සු මේ පැත්තට ඇදිලා යන්නේ නැහැ තථාගත ධර්මයේ තියෙන විශේෂත්වය මේක. ආ කාමයේ ගැන කතා කරන්න එපා. ඒක හොඳ නෑ. එහෙම කතාවක් නෑ. මේකේ ආස්වාදයක් පෙන්නනවා. ආස්වාදයක් පෙන්නනවා. ඊළඟට පින්නතුනි ආදීනවයක් පෙන්නනවා. එහෙනම් අපි විශේෂයෙන්ම දැනගන්න ඕන ඉස්සෙල්ලාම මේ කාමයේ තියෙන ආස්වාදය මොකද්ද කියලා. මොකද්ද මේකේ තියෙන ආස්වාදය? ආස්වාදේ මෙතරයි. පංචකාමයේ පමණයි. ඒක මෙහෙම තේරුම් ගන්න. ඇහෙන් දැකිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි රූපයක් තියෙනවා නම් අන්න ඒක කාමයේ ආස්වාදයක්. කොටිම කිව්වොත් අපි ඇහැට අපි කැමති ආස්වාද ජනක දෙයක් දැක්කොත් ඉතින් ඒකනේ මේකේ ආස්වාදේ වෙන මොකුත් නැහැනේ. ඊළඟට පින්න තුනේ කණෙන් ඇසිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි ශබ්දයක් තියෙනවා ඒක තමයි ආස්වාදේ දැන් අපි කැමති මිහිරි හඬවල් අහන්න ලැබෙනවා නම් කැමති සින්දුවක් අහන්න ලැබෙනවා නම් ප්‍රේමනාප කෙනෙක් අපිට ආදරෙන් කතා කරන ඕකනේ ආස්වාදේ අන්න ආස්වාදේ ඊළඟට නාහෙන් විදිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි සුවඳක් තියෙනවා නම් ඒක කාමේ ආස්වාදේ කියන්නේ නහයට කැමති සුවඳ වර්ග සෙන්ට් එකක් ආහාර මොනවා හරි සුවඳ ඊළඟට දිවෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි රසයක් තියෙනවා ඒක තමයි කාමයේ ආස්වාදේ හොඳ හොඳ රස කෑම ලැබෙනවා කියන්නේ ඒක තමයි දිවේ සැප ආස්වාදේ ඊළඟට පින්නතුනේ කයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි පහසක් තියෙනවා නම් ඒක තමයි කාමී ආස්වාදේ. ඌට වඩා දෙයක් තියෙනවද? ඌට වඩා දෙයක් නම් ඕක තමයි ආස්වාදේ. එතකොට බලන්න මේ පංචකාමයේ මේ ගිහි සැපේ කියන්නේ ඕකට. ඕක තමයි ආස්වාදේ. හැබැයි අපි කැමැති පැත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ වාගේ ආස්වාද ජනක පැත්ත තමයි කාමයන්ගේ ආස්වාදේ. එහෙම නැතුව අමිහිරි පැත්ත නෙවෙයි. ඒතර හැබැයි දැන් මේක දැන් ආස්වාදය කියලා පිළිතුර තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ තොත්ත. මෙන්න මේ පොඩ්ඩ තමයි ආස්වාදය කියලා කියන්නේ. හැබැයි මිනිස්සු මහා කරදර ගොඩක් තිබ්බත් චූටි ආස්වාදේ ලබන්න කැමති. ඒක තමයි සසරේ ස්වභාවය. හොඳට තේරුම් ගන්නේ පින්නතුනි මේ පංචකාමී ආස්වාදයේ තියෙන අබෑටයක් වගේ චූටි ප්‍රමාණයක්. හැබැයි මේ පංචකාමී නිසා විඳින්න වෙන ආදීනව මෙලෝ වශයෙන්, පරලෝ වශයෙන් ඒවා පින්නතුනි කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ආදීනව පැත්ත ගත්තොත් ඒක මහා විශාල ආදීනයක් තියෙනවා. ඉතින් වැඩි ඕන නැහැ. අපි දැන් ආස්වාදයේ මෙතනින් සෑහීමකටපත් වෙමුකෝ කාටත් තේරෙනවා මේ ටික තමයි ආස්වාදේ. ආදීනවේ කියන්නේ මොකද්ද? ආදීනවේ ගත්තොත් ඒක ඉතින් හැම දෙයකම තියෙන මේකේ ආදීනව පැත්ත වැඩි. දැන් බලන්න අපි අධ්‍යාපනයේ ඉඳලම ගත්තොත් කුඩා දරුවෙක් ඉගෙන ගන්නවා කියන්නේ කොච්චර මහන්සි වෙන වැඩක්ද කියලා හිතන්නේ. අද කාලේ නම් මේක පොදුම මහන්සියෙන් කළ යුතු දෙයක්. හැබැයි මම ඉගෙන ගන්න එපා කියනව නෙවෙයි. මම මේ කියන්නේ ආදීනව පැත්ත. දැන් බලන්න අද ඉස්සර වගේත් නෙවෙයි. කුඩා දරුවෙකුට අවුරුදු දෙකමාර තුන වෙනකොටම පින්නතුනේ අධ්‍යාපනයට යොමු කරනවා. අදුරු පාසල් වලට දාලා එතනින් එහාට ඒ ළමයාට පුදුම වැඩ ගොඩක් තියෙනවා. ළමා කාලයක් නැහැ. ඒ දරුවන්ට සෙල්ලම් කරන්න කාලයක් නැහැ. එතකොට මේ ළමයි පුදුම විදිහට වෙහෙසෙනවා ඉගෙන ගන්න. ඉතින් ඒ තරංකාරී ස්වරූපෙන් ගියේ නැත්තම් ඒ ළමයාට මේක අල්ලගන්නත් බැහැ. එතකොට බලන්න ඉගෙනගත්ත අපි හැමෝම දන්නවා ඉගෙන ගන්නවා කියන එක ලිහිපි වැඩක් නෙවෙයි නේද? හරිය අමාරු වැඩක් ඉගෙන ගන්නවා කියන එක. පාඩම් කරන්න ඕනේ. එතකොට බලන්න මේ පුංචි ළමයා සමහර දරුවෝ ඉන්න අම්මා තාත්තත් එක්ක ඉන්න කැමති චූටිම කාලේ දදුරු පාසල ගිහින් දානකොට අඬනවා. ඇත්තම කියනවා නම් ඒ ළමයාගේ ඇඳීමත් බලපුවාම කාමයේ ආදීනවයක් තමයි. ඒත් මේ ඔක්කොම කරන්නේ අනාගතයේ කම්සප්ප විඳින්නනේ අම්මලා මේ ළමයින්ට උගන්වන්නේ. අද ළමයින්ට ওই කම්සප්ප කියන වචනේ පාවිච්චි කරේ නැතු උනත් අම්මලා කියන්නේ අපි මේ හැම දෙයක්ම කරන්නේ ළමයින්ට සැප දෙන්නනේ කියලා කියන්නේ නේද? මේ සැප දෙනවා කියලා කියන්නේ මොකද්ද? හොඳට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලබලා දෙන්නයි අම්මලා ඔය වැඩේ කරන්නේ. එහෙම නැතුව අම්මලා ලදරු පාසලට ළමයි යවනවද අනේ පුතේ මේ සසර බිය කරුයි මෙතනින් මූලික අධ්‍යාපනය හදාරලා ඉක්මනට සසුන් ගත වෙලා මේ සසර දුකින් අත මිදෙන්න කියලා හිතාගෙන එහෙම ළමයි ලදරු පාසලට යන්නේ නෑනේ. ළමයින්ගේ අනාගතේ හදාගන්න. අනාගතේ හදනවා කියන්නේ තින් ගෙවල් දොරවල් හදාගන්න කතාද බැඳලා ඒ ළමයින්ට මේ පංචකාමයේ හොඳට විඳින්න අවස්ථාව හදලා දෙනවා. ඒකනේ කරන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනේ බලන්න ඒ ළමයා ඉපදිලා අවුරුදු දෙකෙන් තුනෙන්ම මේ වැඩේට බහිනවා. ආදීනෝ පැත්ත. ඊළඟට දැන් බලන්න ඔන්න ඉස්කෝලේ යනවා. දැන් බලන්න සමහර දරුවෝ පාසල් ඇඳුම උදේ පහමාරට විතර ඕක ඇඳගත්තාම රෑ 9 10 වෙනකමුත් ඇඳගෙන ඒ තරම් පන්ති. ඉතින් බලන්න කොච්චර වෙහසක් ඇද්ද ඕක අවුරුදු කීයද අවුරුදු 15ක් විතර 10ක් 15ක් ওই වැඩේ යන්න ඕන. ඉතින් මේ ආදීනව නෙවෙයි. ඒත් කමන්නේ මහා කාලයක් එක අවුරුදු 1000ක් 2000ක් ජීවත් වෙනවා නම් ඒක ටිකක්වත් හිත හදා ගන්න පුළුවන්. අමේ පින්නතුනේ දින 30000ක් විතර ඉන්නේ. ඒතර මේ කාලය නිසා කොච්චර මහන්සි වෙනවද බලන්න. නේද? හැබැයි නැවත වතාවක් මම කියනවා ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි මට ඕන මේ ආදීනව පැත්ත පෙන්නන්න. සුළු සැපයක් වෙනුවෙන් අපි කරන කැපකිරීම ඊළඟට ඔන්න ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි අපි හිත විශ්වවිද්‍යාලයකට ගියොත් නැත්තම් මොකක් හරි පාඨමාලාවක් හදාරලා කොහොම හරි මහන්සි වෙලා මහන්සි වෙලා රස්සාවක් හොයාගන්න. දැන් ප්‍රශ්නේ ඉවරද? දැන් ප්‍රශ්නේ ඉවර නෑ. නව මුහුණුවරකින් ප්‍රශ්නේ ආරම්භ වෙනවා. ඔන්න ඊළඟට ඉඩම් ගන්න ඕන, දෙයක් හදන්න ඕන, වාහනයක් ගන්න අවශ්‍යතා. කසාද බඳින්න ඕනේ. ඒවට පින්නතුනේ සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. ඉතින් ගොඩාක් පින්වන්ත දරුවන්ට ඔය පහළ වෙන්න පුළුවන් නැති ළමයි තමයි බහුතරේ. ඒ ළමයි පුදුම මහන්සියක් ගන්නවා නේද? ලෝන් අරගෙන ඒ වගේ වණ්ඩ ඉතින් මහන්සි වෙනවා. වැඩ කරනවා දිවාරෑ දෙකේ මහන්සි වෙනවා. ඉතින් බලන්න අපිට පේනවා මිනිස්සුගේ පාන්දර ඔන්න ගෙවල් වලින් තෙරපි තෙරපි බස් වල නගර වැඩට යනවා. ආය හවස් වෙනකොට තෙරපි තෙරපි ගෙවල් වලට එනවා. රෑ 7-8 වෙනවා සමහරු ගෙවල් වලට එනකොට මොනවා හරි කාලා ඔන්න නිදා ගන්නවා. උදේ 4ට අවදි වෙලා කෑම වැදගෙන ආයෙ බස් එකේ දුවනවා. ඉතින් මේක දවසක්ද දෙකක්ද තුනක්ද හිතලා බලන්න. අවුරුදු 30ක් 40ක් මේ එකම චක්‍රයේ කැරකෙන එක දුකක් නෙවෙයිද? දුකක්. නමුත් බලන්න අර සුළු සැපේ වෙනුවෙන් කොච්චර පරිශ්‍රමයක් එච්චර කැපකිරීමක් අපි කරනවා. ඉතින් මේවා තමයි කාමයන්ගේ ආදීනව. ඊළඟට බලන්න ලොකු ව්‍යාපෘති පටන් ගන්නවා. ගොඩාක් අය අපි ළඟට එනවා මේ පාඩු වුණා දැන් මට නැගිටින්න බෑ. කොච්චර මිනිස්සු එක එක වෙලහෙන දාම් ගොවිතැන් නොයේක් දේවල් පටන්ගෙන ඒවා නිසා සිය ජීවිතේ පවා නැති කරගන්නවා පාඩු දරා ගන්න බැරුව. ඉතින් මේවා කාමයන්ගේ ආදීනව නෙවෙයිද? ආදීනව ඊළඟට බලන්න මේ කාමයන් නිසා අම්මා තාත්තා පවා දරුවොත් එක කොච්චර විලසක වෙනවද මේ කාමය නිසා මේ කාමය නිසා පින්නතුනි සමහර අම්මලා දරුවෝ දාලා යන්නේ මේ චූටි කිරිසප්පිය දාලා යනවනේ කාමයේ කොච්චර බලවත්ද මේවා තමයි ආදීනව දෙමව්පියෝ මහා වෛරක්කාරයෝ කරගන්නවා තමන් බිහි කරපු දරුවෝ. කාමය. ඒ කියන්නේ දැන් මේ මිල මුදල් ඉඩ කඩන් ගෙවල් දොරවල් නිසා දරුවෝ යම්මලා තාත්තලා තරහ වෙන්නේ නැද්ද? ජාමාන්ත තරහකාරෝ බවට පත් වෙනවා. ඉතින් මේ ඔක්කොටම හේතුව කාමය. ඉතින් මේවා ආදීනව නෙවෙයිද? ආදීනව තමයි. ඊළඟට පින්නතන මේ කාමයේ තියෙන ආදීනව භයානකම පැත්ත පරලෝ පැත්ත. දැන් බලන්න ආදිත්ත පරයාය සූත්‍රයට අනුව පින්නතුනේ අපි රූපයක් දැකලා ඒ රූපේ ආස්වාද ජනක පැත්ත කල්පනා කරලා ඒ ආස්වාදනීය ඉන්න අවස්ථාවක එහෙම තියෙනවනේ අපි ලස්සන කෙනෙක් දැකලා එයා ගැන හිත හිතා ඉන්න අවස්ථාවක මරණය සිද්ධ වුණොත් මරණය කියන එක මොන වෙලාවෙ සිද්ධ වෙයිද කියන්න බෑනේ මරණය සිද්ධ වුණොත් කොහෙද යන්නේ? කෙලින්ම අපායයි. කොච්චර අනතුරක් අපිට තියෙනවද බලන්න. කනෙන් ශබ්දයක් අහලා ලස්සන සින්දුවක් අහලා ඒක මනෝලෝකෙක ඉන්න වෙලාවක ආස්වාද ජනකව මරුණොත් කෙලින්ම අපායයි. දේශයෙන් හිටියත් ඒ පැත්තත් එහෙම තමයි. නහයෙන් දිවෙන් දැන් බලන්න රස කෑමක් කාලා තලු මරමර ඕක හිත හිත හිටියත් ඒ වෙලාවේ මරුණත් අපට අනතුරක් තියෙනවනේ. ආදිත්ත පරයාය සූත්‍රය හැටියට. ඉතින් එහෙමනම් පින්නතුනි කොච්චර කාමයේ ආදීනෝ පැත්තක් තියෙනවද බලන්න. සමහර මිනිස්සු ඉන්නකම් මහන්සි වෙලා මහන්සි වෙලා ඉඩ කඩන් අරගෙන ගෙවල් හදලා අන්තිමට ඒව අතහැර ගන්න බැරුව කොච්චර අපාගත වෙනවද? പ്രേත ලෝකවල යනවද? මේවා කාමයන්ගේ ආදීනව. ඉතින් තව තවත් කියනවා නම් කොච්චර කාමයන්ගේ ආදීනෝ පැත්තක් අපිට කියන්න පුළුවන්ද? ඉතින් මේ පින්නතුල්ලාම දන්නෝ මේ කාමයේ නිසා මේ පින්නතුල මොන්න තරම් දුක් විඳිනවාද කියලා. මේ සදාකාලික වෙන්න නෙවෙයි දවස් 30000කට උඩරිම. දවස් 30000කට තමයි මෙච්චර දුක් විඳින්නේ. ඒකත් දැන් අපේ වයසත් එක්ක තව දවස් ඕම ටික කාලයයි තියෙන්නේ. එතකොට මේවා තමයි කාමයන්ගේ ආදීනෝ පැත්ත. ඊළඟට බලන්න දැන් අපි ගත්තොත් අජාසත් රජුරු අජාසත් රජතුමා තමන්ගේ තාත්තා සෝතාපන්න වෙච්ච බිම්බිසාර රජුරු මරණයට පත් කළේ මොකක් නිසාද? කාමය නිසා. ලැබෙන්න තිබිච්ච රජකම ගැන හදිස්සි වෙලා නරක ආශ්‍රය නිසා මේ සෝතාපන්න නැත්නම් මාර්ගපරලාභී පිය රජුරෝ මැරුවා. කාමයන්ගේ භයානකම ආනන්තරිය පාප කර්මයක් කරගත්තා. හැබැයි පසු කාලේ බුදුරජාණන් වහන්සේගේ ඒ ආශ්‍රය නිසා මහා කල්යාණ මිත්‍ර ඇසුර නිසා මෙතුමා මහා සද්ධාවන්තෙක් වුණා. මහා සද්ධාවන්තෙක් කියන්නේ ස්ථානාන්තර පවා ලැබුවනේ බුදුරජාණන් වහන්සේගෙන්. මගේ පුහුදුන් ශ්‍රාවකයන් අතුරෙන් සද්ධාව වැඩිම කෙනා මේ අදාසත්ත. ඉතින් බලන්න. අදාසත්ත රජුරු බණක් ඇහුවත්, පැය ගාණක් බණ කිව්වත්, බණ අහනකොට අද්දක නලලේ තියාගෙන බණ අහන ඒ තරම් ශ්‍රද්ධාව. ඉතින් මේ මහරජුරු තමයි ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රධාන දායකතුමා ප්‍රධාන අනුග්‍රාහකයා සත්පන්නි ගුහාද්වාරයේ මේ මණ්ඩප හදලා ඔක්කොම කරේ මෙතුමා. ඉතින් ප්‍රථම සංගායනාව නිසානේ අද අපි මේ අපිට මේ ධර්මය ලැබුණේ. ඉතින් මෙච්චර ධර්ම සේවයක් කරපු මේ මහරජුරෝ බලන්න පින්නතුනේ අපි මේ බණ කියන වෙලාවේ අජාසත් රජුර කොහෙද ඉන්නේ? අජාසත් රජුරු ලෝකුඹු නිරී දුක් විඳිනවා. මහා නරකයක්. ඇයි? ඇයි එහෙම දුක් විඳින්නේ? කාමයේ නිසා. කාමයේ නිසා ආසාව නිසා තාත්ත මෙරුවා. ඉතින් මේ සංගායනාවට ප්‍රධාන දායකත්වයේ දරපු ප්‍රධාන රජුරු අපාය මෙන්න කාමයන්ගේ තියෙන ආදීනව. ඊළඟ ඊළඟට බලන්න බොහොම ප්‍රකට දේවදත්ත ස්වාමීන් වහන්සේ. දේවදත්ත කියලා කිව්වහම අද අපි සාමාන්‍යයෙන් අකීකරු අයටත් කියන මහ දේවදත්තයා කියලා. හැබැයි ඉතින් දේවදත්ත ස්වාමීන් වහන්සේ මුල් කාලේ හොඳට මහානදම් පිරුවා. හරි සිල්වත්. සිල්වත් ගුණවත් නැත්නම් කොහොමද ලෞකික අෂ්ට සමාපatti උපදවන්නේ? උඩින් යන්න පවා දේවදත්ත ස්වාමීන් වහන්සේට පුළුවන්. එහෙම හැකියාවක් තිබිච්ච කෙනෙක්. ඒවා නිකන් ලැබෙන්නේ නැහැ නේ. හොඳට සිල් ගුණ පුරුපු නිසා තමයි ඒවා ලැබුණේ. හැබැයි පසු කාලේ බුද්ධත්වයට කාමය ඇති වුණා. කැමැත්ත ඇති වුණා. දැන් කෙනෙකුට බුදු බව ලබන්න කැමැත්තක් ඇති වෙනවා නම් ඒක ලබා ගන්න ඕන ක්‍රමවේදයක් තියෙන දසපාරමිතා පුරලා කල්ප ගණන් පෙරම් පුරලා ඒකට නැහැටි වෙන්න ඕන ඒක ලොකු දෙයක්. ඒක විශාල දෙයක්. නමුත් දේවදත්ත ස්වාමීන් වහන්සේ හිටියේ කොහොමද? බුදුරජාණන් වහන්සේ විනාශ කරලා නැති කරලා එයා බුදු වෙනවා කියලා සිතුවිල්ලක් ඇති වුණේ. අනේ බුදුරජාණන් වහන්සේ නොයේක් අපහාස කළා. නොයේක් දේවල් කරා. අන්තිමට උන්වහන්සේව නැති කරන්න කල් පෙරළුවා නොයේක් දේවල්. ඊළඟට පින්නතුණි ගල් පෙරලා ආනන්තරිය පාප කර්මයක් කරගත්තා. ඊළඟ භවයේ විපාක ලැබෙනවමයි. ඒ විතරක් නෙවෙයි සංඝ බේදයක් කළා. ආනන්තරිය පාප කර්ම දෙකක් කළා කාමයේ නිසා. ඒක බලන්න මේ බුද්ධ ශාසනයක පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා බලන්න පින්නතුනි කාමය කියන එක අති භයානක දෙයක් කියලා තේරෙන්නේ නැද්ද? එන්නේ ආසාව. ආසාව නිසා අද මේ වර්තමාන සමාජයේ මිනිස්සු මෙලොව වශයෙන්ම දුක් විඳින ප්‍රමාණය බලන් හිතලා දැන් අපිට දැන් පේනවා මිනිස්සු හොරකම් කරලා දැන් පින්නතුනේ විඳින දුක් බලන්න. එතකොට බලන්න දේවදත්ත ස්වාමීන් වහන්සේ මේ බුද්ධත්වයට තිබිච්ච මේ කාමය නිසා අන්තිමට පින්නතුනි අවීචි මහා නරකයට ඇදගෙන ගියා. දැන් අපි මේ බණ කියන වෙලාවෙත් අවීචි මහා නරකේ දේවදත්ත ස්වාමීන් වහන්සේ පැතවනවා. මෙන්න කාමයන්ගේ තියෙන ආදීනව. එනිසා මේ ආදීනව පැත්ත අපි හොඳට කල්පනා කරන්න ඕන. යම්කිසි ආසාවක්, අයතු ආසාවක් ඇති වෙනකොට හොඳටම කල්පනා කරන්න ඕනේ මේක සිතුවිල්ලක් විතරයි. මේක ඇති දෙයක් නෑ. මේක ආදීනව පැත්ත මෙන්න මෙහෙමයි. හැම වෙලේම ආදීනව පැත්ත හිතන්න ඕනේ. ආදීනව පැත්ත හිතුවේ නැත්නම් බලන්න මෙලෝ වශයෙන්ම කොච්චර පරිහානියකට ලක් වෙනවද මෙන්න කාමයන්ගේ ආදීනව ඊළඟට පින්නතුනි කාමයන්ගේ නිස්සරණය මොකක්ද? නිස්සරණය තමයි කාමයට තියෙන කැමැත්ත අතහැරියා නම් ගැටලුව ඉවරයි. කාමයට තියෙන කැමැත්ත අපහැරියානම් ප්‍රශ්නේ ඉවර නැද්ද? ඉවරයි. එහෙනම් දැන් පින්නතුලට තේරෙනවා මේ කැමැත්ත අතහැරියානම් මේ සියලු දේවල් ඉවරයි. අතහරිනවා කියන එක දෙහි වැඩක් නෙවෙයි. මේ සඳහානේ අපි බණහන්නේ. මේ සඳහානේ සිල් ආරක්ෂා කරන්නේ. මේ සඳහානේ භාවනා කරන්නේ. මේ සඳහා තමයි අපි මහානදම් පුරන්නේ. ඉතින් මේකට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම නැතුව ගහෙන් gediyenනා වගේ මේ කල්ප ගානක් තිබිච්ච මේ බැඳීම් ගලවනවා කියන එක ලිහිති වැඩක් නෙවෙයි. ඒක මේ අමාරුයි කියලා බය කරනව නෙවෙයි. නමුත් වැඩපිළිවෙලේ හරියට ගියොත් අපිට මේ කාමය, මේ කැමැත්ත, මේ ආසාව නැති කරන්න පුළුවන්. මේ නැති කිරීමම තමයි නිස්සරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට බලන්න මේ ධර්මයේ කොච්චර පැහැදිලිද මේකේ ආස්වාදය පෙන්නනවා ආදීනව පැත්ත පෙන්නනවා හැබැයි ඒකින් ගැලවීමෙන් ලැබෙන ඒ ക്ഷേම භූමිය නිස්සරණය පෙන්නනවා ඊළඟට රූපය රූපයේ පින්තුනේ ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා නිස්සරණයක් තියෙනවා දැන් රූපය කියන්නේ මොකද්ද කියලා අපි ටිකක් තේරුම් ගන්න ඕන මොකද්ද රූපය කියන්නේ උප්පතීතිකෝ භික්කවේ තස්මා රූපං තුත්තති රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූපය කියන්නේ මොන වගේද කැඩලා බිඳිලා යන්නේ සීතලෙන් මුණුසුමෙන් පිපාසයෙන් බඩගින්නෙන් අවුව වැස්ස සබහදාමෙන් නැති මදුරු ආදී සර්ප ආදී සතුන් මොන ක්‍රමයකට හරි කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූපය ඒක සවිඥානික වෙන්න පුළුවන්, හිතක් ඇති දේවල් වෙන්න පුළුවන්, හිතක් නැති දේවල් වෙන්න පුළුවන්. කොයි දේ වුණත් කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූප. එතකොට මේ රූපයේ තියෙන ස්වභාවය මොකද්ද? ස්වභාවය තමයි කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ කැඩිලා බිඳලා යන රූපයේ තියෙන ආස්වාදය මොකද්ද කියලා. දැන් අපි මේක සරලවම ගමු. එතකොට තමයි මේක හොඳට තේරෙන්නේ. දැන් අපි ගත්තොත් රූප කියලා ගත්තොත් අපි මිනිස්සු ගමුකෝ. එහෙම ගන්න එක කාටවත් මේක තේරුම් ගන්න ලේසි. දැන් මිනිස්සු රූප. ඒක එක්තරා රූප කොටසක් තමයි. එතකොට මේ මිනිස්යාගේ රූපේ තියෙන ආස්වාදේ මොකද්ද? මේකේ ආස්වාදයක් තියෙනවා කැඩලා බිඳලා විනාපෙලා ගියාට. නැත්තම් මිනිස්සු මේවට ආස කරන්නේ නැහනේ. මේවට ඇදිලා යන්නේ නැහනේ. එහෙනම් මේකේ තියෙන ආස්වාදය තමයි පින්නතුණි අපි හිතමු අවුරුදු 15 ඉඳලා වගේ අවුරුදු 25 ඕනම් 30 කියමුකෝ මෙන්න මේ කාලය තුළ සාමාන්‍යයෙන් රූපේ ආස්වාද ජනක කාලයක් හැබැයි ඒ කාලෙත් එකපාරම ආදීනියටපත් වෙන්නත් පුළුවන්. එක මధుරේකට පුළුවන් ඒක ඒ කාලෙත් ඒක ආදීනමයක් බවට පත් කරන්න. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් ආස්වාද ජනක කාලයක් ඒ කාලේ රූපේ ලස්සනයි, දිනාව ලස්සනයි, ඇඳුම් පිළිවෙලයි, කවුරුත් කැමති. සාමාන්‍යයෙන් තරුණ කාලේ ඔක තමයි ආස්වාද ජනකම කාලේ. නේද? එතකොට බලන්න ආස්වාදය කියන එක හරියට විදුලි කොටනවා වගේ චූටි දෙයක්. හැබැයි ආදීනව පැත්ත ගත්තොත් ආදීනව පැත්ත ගත්තොත් පින්නතුනි කියා නිම කරන්න බැරි තරම් කාලයක් ආදීනව කියන්න පුළුවන් රූපේ. එහෙනම් ආස්වාදය කියලා කියන්නේ ඊටාම චූටි කාලයක්. දැන් බලන්න ආදීනව පැත්ත ගත්තොත් ආදීනව පැත්ත ගත්තොත් එකේ කෙලවරක් නැහැ. සාමාන්‍යයෙන් පොහුදුන් මනසේ ස්වභාවය මේ ගොඩාක් තියෙන ආදීනව දකින එකද නැත්නම් සූප්පක් තියෙන ආස්වාදයේ දකින එකද ස්වභාවය. අනේ පින්නතුනේ චෝට්ටක් තියෙන ආස්වාදයෙන් දකින්නේ ආදීනව දකින්නේ. ඒක තමයි ස්වභාවය. දැන් බලන්න අපි හිතමු වයෝවෘද්ධ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වයසට ගිහිල්ලා ටිකක් දුවලා පැනලා වැඩ කරලා ඉන්නවනම් අපේ මිනිස්සු මොකද කියන්නේ? මේගොල්ලෝ මෙච්චර වයසට ගිහිල්ලා මෙහෙම දුවලා පැනලා ඉන්නවනම් තරුණ කාලේ කොහොම ඉඳද්ද කියලා කියනෝ නේද? ඔව් කියනවා. බලන්න අපේ අයට ආස්වාදයේ දකින්න ඕන නම් අතීතයට ගිහිල්ලා හරි ආස්වාදයේ දකින්න. අර වයසක මිනිස්සුන්ගේ. හැබැයි ඔය විදිහටම ආදීනවේ දකින්නවාද? ආදීනවේ දකින්නේ නැහැ ඔය විදිහට. දැන් අපි හිතමු තරුණ දුවෙක් පුතෙක් දෙඩි දොලෙන් සෙල්ලම් කරමින් hina වෙවි ඉන්නකොට අපිට නිකමටවත් හිතෙනවද අනේ තව අවුරුදු 20කින් 30කින් මේ ආච්චිලා සීයලානි කියලා හිතෙනවද? එහෙම හිතෙන අය ඉන්නවද? හිතෙන අය නෑ. ඇයි? ආස්වාදයේ දකින්න විතරයි අපි කැමති. ආදීනෝ පැත්ත දකින්න කැමති නෑ. එහෙම දකින්නෙත් නෑ. දැන් බලන්න මේ මිනිස් සරුර සිරුර මේක දෙතිස් කුණපයකින් සකස් වෙච්ච දෙයක්. කුණප කොටස් 32ක්. සාමාන්‍ය මිනිස්යාගේ මේ ශරීර කූඩුව ඇවිදින වැසිකිළියක් වගේනේ. නව දොරකින් නිතරම අපවිත්‍ර දෑ ඕනම කෙනෙකුගේ වැగిරෙනවා. එක දවසක් දෙකක් ශරීර කෘත්‍යයන් පිරිසුදු කිරීම කරේ නැත්නම් ඉන්න බෑ. නේද? නමුත් පින්වතුනි මේ ඇවිදින වැසිකිළියේ අපි ආස්වාද පැත්ත නිගන්නේ. ආදීනව පැත්තක් ගන්නවද? මොන ආදීනවද? මේ වයසට ගිය කෙනෙක් වුවත් ආදීනවයක් බලන්න කෙනෙක් කැමති නැහැ පුරුදු වෙලා නැහැ. මේ මැරිච්ච මලමිණියක පවා පින්නතුනේ ආස්වාද පැත්තනේ හොයන්නේ. කොච්චර මෝහයකින්ද අපි ඉන්නේ කියලා කල්පනා කරලා බලන්න. දැන් අපේ ශරීර කූඩුව එතකොට අපි කිව්වා විදින වැසකිරියක් වගේ කියලා. ඒතර ඒ කියන්නේ මේක ඒ තරම් අපවිත්‍ර තනක්. නමුත් මේකේ ආස්වාදය අපි දකින්නේ. ආස්වාදයේ දකින්නේ කුණප කොටස් 32කින් කුණප කොටස් 5කට රැවටිලා අපි. අනිත් ඒවාට රැවටිලා නැහැ ඒවා පේන්නේ නැහැ ඒවා දැක්කොත් අපි කැමතිත් නැහැ. මොනවද පහ? කෙනෙකුගේ අපි රැවටින්නේ කේස් ටිකට කොණ්ඩෙට රස්සන කොණ්ඩේ කියලා අහුවෙනවා. ලොම් සමහරුත් ලොම් වලට කැමති. නිය නිය පොතු ටික රස්සන නිය පොතු කියලා රැවටෙනවා. ඊළඟට දත් මුතු කැට වගේ දත් ටික කියලා අහුවෙනවා. ඊළඟට සම ඔච්චරයි. එතකොට බලන්න මේ කුණප කොටස් 32කටනේ අපි අහුවෙන්නේ. කුණප කොටස් 32කට. එහෙමනම් පින්නතුණි මේ කුණප කොටස් 32කින් පහකට තමයි අපි අහුවෙන්නේ. 32කටම අහුවෙන්නේ නැහැ. ඒ තුරු ඒවා අහුවෙන්නේ. බැලුවොත් ඔය වකුගඩු, පෙන, හඳුන්, ආහාර වැල්, අසුචි, මූත්‍ර ඔවා දැක්කොත් අපි කිට්ටු වෙන්නේ නැහැ බලන්ද අපි ආස්වාද පැත්ත දකින්නේ කොහොමද කියලා රූපේ. මේ චූටි දෙයකට අහු වෙලා තමයි අපි ආස්වාදي දකින්නේ. හැබැයි ආදීනවිය දකින්නවා නම් ඕන තරම් තියෙනවා. නමුත් අපි දකින්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා පින්නතුනි මේ පිළිබඳව අපි විමසිල්ලෙන් බලන්න ඕනේ. මහා කාලයක් අපිට නැහැ. දැන් ගොඩාක් අපි අර මුලින් කිව්වා වගේ වයෝවෘද්ධය දැක්කහම ගොඩාක් අය හිතන්නේ මේ තරුණ කාලේ කොහොම ඉඳද්ද කියන එක. කියන්නේ ආස්වාද ජනක පැත්තම තමයි අපි හොයන්නේ. එහෙනම් ඒකෙන් අපි වළකින්න ඕනේ. දැන් බලන්න මම මේක කියලාත් තියෙනවා. දවසක් මම අපේ ස්ථානයේ එළිය ගහක් යට ආසනයක් තියෙන ඕක ඉඳගෙන මහත් එක්ක කතා කර කර ඉන්නවා. ස්ථානෙට වාහනයක් ආවා. ඉතින් මැදිවි අම්මා කෙනෙක් දුවගෙන දුවගෙන මන් ළඟට ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ වාහනේ අපේ අම්මා ඉන්නවා. ඇයට ගොඩක් වයස අවුරුදු 90ක් පැනලා. අම්මා හොඳට හිටියා. එකපාරම ලෙඩ වුණා. අපි එක්කන් ගියා. මුළු ඇඟේම අම්මගේ පිළිකාවක්. දොස්තර මහත්තයෙක්ව දැන් මුකුත් කරන්න බෑ. ගෙදර එක්කන් ගිහලා කැමති කැමති දේවල් කන්න දෙලා සලකන්න. ඒ අම්මගේ ජීවිතේ හෙට දානිද්දද කියන්න බෑ. ඒ තරම් මේක පැතිරිලා. ඉතින් අපි මේ ස්ථිරතාවල ඉඳලා එක්කන් යන ගමන් ආවේ ස්වාමීන් වහන්සේට පිරිකරක් පූජා කළා. ඉතින් මම දැනුවත් වුණා මේ අම්මා එක්කන් ආවා. එක්කන් ඇවිල්ලා ළමයි මොකද කරේ අර පිටික රත ගහලා අම්මගේ අතින්ම පූජා කෙරුවා. මම දැක්ක මේ අම්මා hina වෙලා වගේ හරි සතුටෙන් මේ පිළිකර පූජා කළා. අම්මා දන්නේ අම්මට පිළිකාවක් කියලා. ඉතින් අම්මා කරපු පින්කම් ගැන කිව්ව මමත් ඉතින් මේ අම්මගේ වහගෙන හිටියා. ඉතින් ආශිර්වාද කරලා යන්න ගියා. ඉතින් මන්නගර මහත් එක්ක හිටියානේ. ඒ මහත්තයා මට කියනවා ස්වාමීන් වහන්සේ බලන්න මේ අම්මා හරි සිරියාවන්ත අම්මා කෙනෙක්. එම මච්චෝ මොකද අම්මා හරි සිරියාවන්ත පාටයි. වයසක උනාට දැන් සමහර මිනිස්සු ඉන්නෝනේ හරි සිරියාවක් තියෙන මිනිස්සු ඉන්නවා. ටික වෙලාවක් මේ මනුස්සයා නිස්සබ්ද වෙලා ඉඳලා මට කියනවා ස්වාමීන් වහන්සේ මේ අම්මා තරුණ කාලේ කොච්චර ලස්සනට ඉන්නේ නැද්ද කියලා කිව්වා. බලන්න. දැන් අතන පිළිකාවක් හැදිලා. ඊළඟට පින්න තුනේ දැන් මුළු ඇඟම රැලි වැටිලා. අවුරුදු 90 පෙන්න කියන්නේ එතකොට බලන්න පින්නතුනේ අවුරුදු 90ක් ගිහිල්ලා කියන්නේ හොඳටම වයසයිනේ. එතකොට රැලි වැටිලා දැන් අර ලෙඩේ බරපතල දෙයක් එකක්වත් මතක් වුන්නේ අර අම්මගේ අර තින සිරියාවට මෙයාට මතක් වුණේ තරුණ කාලේ අවුරුදු 90කට පහළට ගියා. අතීතයටම ගිහිල්ලා එයාගේ ලස්සන බැලුවා ආස්වාද බැලුවා. ඒක තමයි පොහොදුන් සිතේ ස්වභාවය මහත්යාගේ වැරද්දක් නෙවෙයි. ඒක තමයි ස්වභාවය. අපි ආස්වාද පැත්ත දකිනවා, ආදීනෝ පැත්ත දකින්නේ එහෙමනම් රූපයේ ආස්වාදේ කාටත් පැහැදිලි. ආදීනවේ මොකද්ද? ආදීනවේ තමයි ඒ ලස්සන රූපේම පින්නතුණිය ඔන්න කෙසි දෙන්න පටන් ගන්න. ඔන්න ආදීනවේ. හමරලි වැටෙන්න පටන් ගන්න. ඔන්න ආදීනව. බෙහෙත් අහුරක් බොන්න වෙනවා. ඔන්න ආදීනව. ධනිස් සමාරුව හැදෙනවා අඩි 10ක් යන්න බෑ. ඔන්න ආදීනව. ඊළඟට උපකාරකෙක් ඕන වෙන හැරමිටින් බෑ. ඔන්න ආදීනව. ඇඳටම වැටෙනවා. ආදීනව. ඊළඟට දරුමුණු මුරු කාගේ හරි පිටින් ගත කරනවා. ආදීනව මෙරිලා යනවා. ඔන්න ආදීනව. ඉතින් පොළොවට පස් වෙනවා නැත්තම් මලලා පුළුස්සලා දානවා. මෙන්න ආදීනව. එතකොට බලන්න රූපී ආදීනව පැත්ත කතා කරන්න ගියොත් ඒක කොච්චර ඇස් පන අපිට අපිට ඒක පේනවා. නමුත් පින්නතුනේ ආදීනව පැත්ත අපි දකින්නේ නෑනේ. දකින්නේම ආස්වාද පැත්ත. මම පින්නතුලට මුලින් කිව්වා මේ මලමිනියක මුත ශරීරයක පව ආස්වාදේ දකිනා ඉන්නවා කියලා කිව්ව නේද? ඔව් සමහර මල ගෙවල් වලට ගිහිල්ලා අපිටම කියනවා අහබලාගේ මල ගෙදර ගියා අනේ ස්වාමීන් වහන්සේ නිදාගෙන ඉන්නවා වගේ hina වෙලා ඉන්නවා වගේ අර දරකඩක් වගේ මල මිනිහෙත් පින්නතුනේ ආස්වාදේ හොයන්නේ. ඊට තමයි පුහුදුන් මනසේ ස්වභාවයේ විකෘතිය. හැබැයි අපි මල ගෙවල් වල ගිහිල්ලා මොකද්ද බලන්න ඕනේ? අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒවං ධම්මෝ ඒවං භාවි අර මලමිනිය දිහා බලාගෙන මේකට විච්ච ධර්මතාවය මේකටත් වෙනවා. Taman එකටත් වෙනවා කියලා හිතන්න ඕනේ. උපසංහර්ධ සංසන්දනය කරන්න ඕන. ඒව නෙවෙයි අපි කරන්නේ. අර මృత ශාරීරියේ පවා බලන්නේ නিত্য පැත්ත. ඒක තමයි ආදීනවේ බලන්න අපි පුරුදු වෙලා නැහැ. හැබැයි ආදීනවේ දකින්න ඕන. ඕනම දෙයකින් ගැලවෙන්න ආදීනවේ දකින්න ඕනේ නැද්ද? ආදීනවේ දකින්න ඕන. ආස්වාදේ නම් ඕන තරම් දකින්නවනේ. හැබැයි ගැලවෙන්න නම් ආදීනවේ දකින්න ඕන. නිස්සරණේ තමයි රූපේට තියෙන කැමැත්ත අතහැරියානම් ගැටලුව ඉවරයි. ඊළඟට වේදනාව. වේදනාවෙත් ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා නිස්සරණයක් තියෙනවා. වේදනාව කියලා කියන්නේ වේදේ තීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා දුක් විඳිනවා මධ්‍යස්ථ වේදනා විඳිනවා මේක නිකන් දියබු පුලක් වගේ අනිත්‍ය වෙලා යන දෙයක් වේදනාව දැන් අපි වේදනාව කියන එක ව්‍යවහාර කරන්නේ දුක් විඳිනවට විතරයිනේ නමුත් මෙතන වේදනාව කියන්නේ විඳිනවා කියන එකට ඒක විඳින්න පුළුවන් සැපක් විඳින්න පුළුවන් දුකක් විඳින්න පුළුවන් මධ්‍යස්ථ වේදනාවක් විඳින්න පුළුවන් මොනවා වින්දත් ඒක බොහෝම తాවකාලිකයි දැන් මේ ඇත්තන්ගේ ජීවිතවල කොච්චර සැප වින්දාද? කොච්චර දුක් වින්දාද? මධ්‍යස්ථ වේදනාව වින්දාද? ඒ සියල්ලම අනිත්‍ය වෙලා ගිහිලා තියෙනව නේද? එන වේදනාවේ ආස්වාදය මොකක්ද? වේදනාවේ ආස්වාදය තමයි දැන් කාමයේ ආස්වාද පෙන්නපු නිසා මෙතන වේදනාවේ ආස්වාදය කියලා කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. ලෝකයේ තියෙන උතුම්ම සැපේ තමයි උසස්ම සැපේ තමයි කම් සැප නෙවෙයි. ධ්‍යාන සැපේ. සාමාන්‍ය ධ්‍යාන සැපයයි කම් සැපයයි සම්බන්ධ කරන්න බෑ. අහසට පොළොව වගේ වෙනස්. ඒකනේ කම් සැප විඳලා විඳලා ඔය දීර්ඝාස තියෙන කාලවල වල මිනිස්සු ඒක එපාක් වෙලා තමයි ඔය කැලේට ගිහලා තපස්සම් පුරලා ධ්‍යාන සැප විඳින්නේ. ධ්‍යාන සැපේ ඒ තරම් සැපයක්. ඒක තමයි වේදනාවේ විඳීමේ උසස්ම පැටි. වේදනාවේ ආදීනව මොකද්ද? වේදනාවේ ආදීනව තමයි ඒ ධ්‍යාන සැපෙත් වෙනස් වෙනවා. ඒකත් විපරිණාමයට ලක් වෙනවා. ඉතින් වේදනාව හැමදාම තියෙනවනම් නිවන් දකින්න ඕනේ නෑනේ. එහෙනම් ධ්‍යානයක් උපදවගෙන පැත්තකට වෙලා ඉන්නවා. එහෙම ඉන්න බෑ ඒක වෙනස් වෙනවා. අන්න ආදීනවේ. නිස්සරණය තමයි වේදනාවට තියෙන කැමැත්ත අතහැරියානම් අන්න පින්නතුනි එතන තමයි නිස්සරණි සියල්ලටම තියෙන කැමැත්ත අතහැරියානම් මේ කැමැත්ත නිසා තමයි හැම ධර්මරයක්ම එහෙනම් කැමැත්ත අතහැරියානම් ගැටලුව ඉවරයි එහෙමනම් බලන්න හැම දෙයකම විශේෂයෙන්ම මේ ධර්මයෙන් තුලින් ආදීනව පැත්තක් දකින්න ඕනේ. එහෙම වුණොත් තමයි අපට නිස්සරණයක් කරා යන්නට පුළුවන්. එහෙමනම් පින්වත් හැම දෙනාටම මේ දේශනාව තුළින් ධර්මයේ දකින්නට කෙලෙස් ගිනි නිවන්නට මේ දේශනාවත් අත්නක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති